විසාකා මහත්මියට ප්‍රශ්නයක් තියෙනවා. බොහොම කෙටියෙන් අහන්න පොඩි කාලයක් තමයි අපිට වෙන් කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි බසවන්නස බොහොම පිං. අහනවද? ඔව් එහෙනම්. ඔව් මේ ධර්ම සාකච්ඡා වලින් ඊටාම එක එක පැති වලින් අපිට කරුණු දැනගන්න පුළුවන් ඒක හරි ලස්සනයි. මේ බොහොම වටිනවා තෙරුවන් සරණයි. මේ අර එක මහත්තයෙක් අර මානය ගැන කියනකොට ස්වාමීන් වහන්සේ මේක මට මතක් වුණේ දැන් අපි හුඟක් වෙලාවට අපි හිතන්නේ මට මම මට මට මානයක් ඇති වුණා මට තරහක් ඇති වුණා එහෙමනේ ඒ වුණාට ඇත්තටම අපිට අපි දකින්න ඕන මේ මානය කියන චෛතසික ඒ කියන්නේ මානෙ ඇති වෙලා තියෙන නිසා මේ පංච උපාදානස්කන්ධයක්නේ අපිට තියෙන්නේ. ඉතින් එතකොට මම මේ මම කියලා අරගෙන ඒකේ මානයක් හරි ඊට වඩා වටිනව නේද අපිට පුළුවන් නම් මානෙ කියන චෛතසිකය නිසා මෙහෙම ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. නැත්නම් තරහ මේ පටිගය නිසා එහෙම කියලා බලන්න පුළුවන් නම් වැඩියත් හොඳයි නේද ස්වාමීනි? එහෙම බලන්න පුළුවන් නම් අපි විදර්ශනා ප්‍රඥාවෙන් ඒක ලෙහා ගන්න අපට ලොකු උදව්වක් වෙනවා. එහෙම නැත්නම් මම කියලා ගන්නකොට මට තරහ ආවා. මම මේ තරහ දුරු කරගන්න ඕන කියලා හිතනකොට අපිට එතනට ගන්න පුළුවන් වෙන්නේ එක්ක වීරය එහෙම නැත්නම් සිහිය ඒ වගේ යම්කිසි ගුණයකින් තමයි අපිට ඒක යට කරන්න පුළුවන් වෙන්නේ. දුරු කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අර ඔබතුමිය කියන හැටියට ඒක හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මෙතන සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලා දකින්න පුළුවන් නම් එතන විදර්ශනා ප්‍රඥාවේ මේ සිදුවීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒක දුරු කරන්න අපිට කටයුතු කරන්න පුළුවන්. එතන මමත්වයෙන් ගන්නෙ නැතුව. ඉතින් ඒක වඩා වැදගත් වෙනවා. නමුත් අපිට හැමතිස්සෙම එහෙම හිතන්න බෑ. අපිට මාන්නේ ඇති වෙන්නෙම මම කියන තැන අපි ඉන්න නිසානේ. එතකොට මමත්වයත් එක්කම තමයි මාන්නේ එන්නෙම. ඉතින් එසැනින්ම අපිට මෙතන මමත්වයක් මම කියලා කෙනෙක් නැහැ කියන තැනට පරිවර්තනය වෙන්න මනස ශක්තිමත් නම් ඔය කියන තැන අපිට පුහුණු කරන්න පුළුවන්. එහෙම බැරි නම් අර සම්මුති වශයෙන් මට මාන්නයක් ඇති වුණා කියන තැනට ගිහිල්ලා ඒක සමනය කරගෙන ඉන් අනතුරුව හරි අපි ඒක විදර්ශනා කරන්න පෙළඹීම වටිනවා. හොඳයි මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා.